එහෙමනම් හොඳින් සාවධාන වහන්න. මේ ඇයට වෙනසෝ පරිදි නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයේ ටිකක් ගැඹුරු දේශනාවක් වත් කියන්නට කියලා ප්‍රකාශ කළ නිසා මම කල්පනා කළා මේ ඇයට පාරායන වර්ගයේ මෝගරාණ සූත්‍රයේ තියෙන ගාථාවක් වශයෙන් ධර්ම සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් වෙනවා. මෙහෙම සූත්‍රයේ මෙහෙම ගාථාවක් දක්වලා තියෙනවා. ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ මොග්ගරාජ්‍ය සදාතතෝ අත්තානු දික්ඛින් ඕහච්ච ඒවං මච්චතරෝසියා ඒවං ලෝකං අවික්කන්තං මච්ච රාජා නපස්සතේති මේ සරල අදහස මෙන්න මේකයි ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ මේ ලෝකය ශූන්‍ය වශයෙන් දකින් බලන්න ඒ වගේම සදාසතෝ හැම වෙලාවෙම සතියෙන් වාසිකව වාසය කරන්න. අත්තානු දෙක්කෙන් මෝහච්ච අස්මිමානය සම්පූර්ණයෙන් දුරු කරන්න. ඒකේ කල විට ජාතිය ඉක්මවා යන්නට පුළුවන්. ඒ ආකාරයෙන් ලෝකයේ දක්න පුද්ගලයාට නැවත ජාති ජරා මරණයක් පැමිණෙන්නේ නැහැ. ඒකම දුකේ කෙලවර වෙනවා. මේකයි ඒ ගාථාවේ සරල අදහස. ශුන්‍යතෝ ලෝකං අවිස්සවාදී ගාථාවෙන් දැක්වෙන කෙටි අදහස ඔය අපි ප්‍රකාශ කරේ. ඒකට ශුන්‍යත කියන්නේ ශූන්‍ය භාවයට කියන පාලි වචනය. ශූන්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ශුන්‍යෝ ලෝකෝ වර්තේනවා තේනේනවා ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් මේ ලෝකයේ තුල නැති නිසා එම එකට ශූන්‍යයි කියලා කියනවා. නිත්‍ය වශයෙන් යමක් නැති නිසා ශූන්‍යයි දුව ස්ථාවර ශාස්ත්‍රක වශයෙන් සදාකාලික වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ තුල කිසිවක් නැති නිසා ඒක ශූන්‍යයි එවැගේම මේ ලෝ මේ පංචස්කන්ධ ධර්මයන් සමාට ඕනෑ විදිහට පවත්වා ගන්නට බැරි සමාගයේ වශයෙන් නොපවත්නා වූ ධර්ම නිසා ශූන්‍යයි දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහකින් අපිට නොඑක ආකාර දුක් වේදා කරදර ආදී ලැබෙනවා. මේවා ලැබෙන්නේ මේවා අනාත්ම නිසා. බුදුරජාණන් වහන්සේ සූත්‍රයකදී කන්ද සූත්‍රයේ කන්ද සංයුත්තේ තියෙන සූත්‍රයකදී මෙලෙසින් දක්වනවා. රූපං චේතං වික්ඛේ යක්ඛා භවිෂ්‍ය නයිතං රූපං අබ්බාද ආබාදාය සංවත්තේය ලබ්ධේතති මේ රූපේ ඒකම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං අවෝසීති මේ රූපයේ යම් කෙසේ ආත්ම ස්වરૂපයක් තියෙනවා නම් මහණෙනි මේ රූපය ආපරාදේ පිණිස දුක පිණිස පවතින්නේ නැහැ ඒ වගේම මේ විදිහට මගේ රූපේ පවතිවා මේ විදිහට මගේ රූපේ නොපවතිවා කියලා අපිට පවත්වාගෙන යන්නට පුළුවන් එකම තිබෙන්නට ඕන. නමුත් එහෙම කරන්නට බෑ යස්මාචකෝ බික්ඛේ රූපං අනත්තා මේ රූපය අනාත්ම නිසා තස්මා රූපං ආබාධා සම්මත්තති මේ රූපය ආබාධයේ පිනිෂ දුක පිනිෂ පවතිනවා. නචලබ්බේති නචලබ්බතේ එවම් මේ රූපං හෝති එවම් මේ රූපං අහෝසීති අපිට ඕනේ විදිහට මේ රූපය පවත්වාගෙන යන්නට බෑ මේ විදිහට මේ රූපේ පවතිවා මේ විදිහට නොපවතිවා කියලා එහෙම පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ මේ වගේම තමයි වේදනාව වේදනාව අපට ඕන විදිහට පවත්න්න පුළුවන් දෙයක් නෙවෙයි අපි දුක් වේදනා ලබන්නට කිසිසේත්ම කැමති නැහැ නමුත් ඒ දුක් වේදනා ලැබීමට කැමති නැති වුණාට ඒකාන්තයෙන්ම දුක් වේදනා ගෙනදෙන යම් කිසි කරුණක් පෙළඹුණාට පස්සේ ඒ ප්‍රත්‍ය යෙදුණාට පස්සේ දුක් වේදනාව අපට අත්දකින්නට සිදු වෙනවා. එම නිසා ඒ දුක් වේදනාව ආපහතේ පිණිස දුක පිණිස අහිත පිණිස පවතින නේද? මේ ආකාරයෙන් වේදනාව ක්‍රියාත්මක වන්නේ වේදනාව අපේ ධර්මයක් හෝ අපට අයත් ධර්මයක් නොවන නිසා හේතුන් නිසා හටගන්නා ඵල ධර්මයක් වන නිසා. ඒ වගේම තමයි සංඥා සංඛාර කියන කොටස් දෙකක් සංඥා හඳුනා ගැනීම සංස්කාර කියන්නේ සිතේවි දන්න. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මට හිතන්නට පුළුවන් මට අහන්නට පුළුවන් මට කල්පනා කරන්නට පුළුවන් ආදී වශයෙන්. මේක ප්‍රායෝගික වශයෙන් මම නොවේ කියලා අත්දකින්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ විශේෂයෙන්ම ඔය අමන ශෝධුරෙනි තත්වයට පත්තර යම් කිසි කෙනෙක් සිටිනවා නම් තමන් ඉතාමත්ම මතක තිබෙන කරුණ තමන්ට ඉතාමත්ම හොඳින් මතක තියෙන කරුණක් වුවත් ඒ කරන්න යන විට මොලේ එක්තරා කොටසක් තියෙනවා එතන තෙරපුවාට පස්සේ මොකක් පස්සේ කරන්නට බැරුව ඔක්කොම අමතක වෙලා යනවා දැන් මේ අය දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අවස්ථා 10ක් 15කටත් වැඩි ප්‍රමාණයකදී මේ සතර ඉද්ධිපාද ධර්මයන් දිනු කරපු කෙනෙකුට අවුරුදු කල්පයක් හෝ කල්පයකට ටිකක් මද කාලයක් වැඩියෙන් ඉන්නට පුළුවන් කියලා. නමුත් ඒ කොහොම ඒ වෙලාවේ ඉල්ලන්නට ආනන්ද හාමුදුරන්ට හැකියාව තිබුණා ඒ ඉල්ලන්නට පුළුවන් භාවයේ හැකියකම සම්පූර්ණයෙන්ම නැති කරලා ඒක අමතක කෙරෙව්වා කියන කතාව මේ ඇයට තේරෙනවා ආලේ ආනන්ද හඳුර අවසානයේ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ආය සංස්කාර හැදියාට පස්සේ ගිහිල්ලා ඉල්ලේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වාසය කරන්නට ඒ කියලා. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඔබට මෙතෙන්දී මා මෙහෙම කිව්වා තව මේ මෙතෙන්දී මෙහෙම කිව්වා කියලා ඒකේ කොලස්ථාන නම් සහිතව සඳහන් කළා. නමුත් මම ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක ඉල්ලන්නට අමතක කළා මාර රුව දුකක් වෙන්නේ. භූතයන් තින්සත් ඒක කරන්නට පුළුවන් මේ මොලේ තියෙන ශරීර කොටස මිනිකුවාට පස්සේ හිතන්නට බැරි වෙනවා අමතක වී යනවා මේ මතක් කරනවා කියන එක හිතනවා සමහරු අය මම මතක් කරනවා මට මතක් කරන්නට පුළුවන් කියලා. ඒ මොලේ තියෙන ශරීර කොටසක් නිසි පරිදි ක්‍රියාත්මක නොවන විට Tamanට ඕනකම තිබුණත් මතක් කරගන්නට බෑ මේවා Tamanගේ ධම්ම නොවේ. අපි හිතනවා අපිට හිතන්නට අපිට කල්පනා කරන්නට පුළුවන් අපිට හිතන්නට පුළුවන් කියලා. නමුත් කිසිම කල්පනාවක් හිතන්නට හිතීමක් කරන්නට බැරුව යන ඒ විදිහට ඒ මොලේ සයිඩ් කොටස් ස්පර්ශ කළාට පසු පෙරපුවාට පසු අපි කල්පනා කරන අපිට අහන්නට පුළුවන් කියලා. අනේ ඉයර්ෆෝන් දෙකක් ගහලා මුළු ශබ්දේම වලින් මේකේ තියෙන ශබ්ද ප්‍රමාණය ඉහළින්ම වැඩි කරලා ආහගෙන හිටියත් මොලේ එක්තරා කොටසක් තියෙනවා යම් කිසි දෙයකින්කට බඳුන් වුණාට පස්සේ ඒ කනේ තුලම ඇහෙන ශබ්දේ පවා නොඇසී යන. නිින්ද ගිහිල්ලා නෙවෙයි මේකෙන් පැහැදිලිව තේරුම් ගන්නට ඕන මේ සංඥා සංඛාර කියන දේවල් විශේෂයෙන්ම තමාගේ ධර්ම නෙවෙයි තමාට අයත් ධර්ම නෙවෙයි තමාට ඕනෑ විදිහට අදා ගන්නට ඇති කර ගන්නට නැති කර ගන්නට පුළුවන් ධර්ම නෙවෙයි ඒකාන්ත වශයෙන්ම මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිෂ්පරිදි සිදුවීම තුළින් ඇතිවෙන හේතුන් නිසා ඇතිවන ප්‍රතිඵලයක් කියන කරුණ මේක බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා මට හිතන්න පුළුවන් මම තමයි හිතන්නේ ආදී වශයෙන් ආත්ම දෘෂ්ටියකට දැසගන්න. ඒ වගේමයි විඥානස්කන්ධයත් විඥානස්කන්ධය අපේ කැමැත්තට ඕකමැත්තට අනුව ඇති වෙන දෙයක් නෙවෙයි. හේතුන් තියෙන නිසා ඇති වෙනවා හේතුන් නැති වෙනකොට නැති වෙනවා අපිට ඕනෑ විදිහට ඒක ඇති කරගන්නද බෑ ඇහැට රූපයක් දැක්කාට පස්සේ නොදක ඉන්නත් පුළුවන්කමක් නෑ රූපය අපිට ඇහැට පේනවා නම් ආලෝකාදී කරුණු පේනවා නම් ඒ රූපය දකිනකොටම අපිට ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා මේ දැනීම චක්කු විඥානසිතයි ඒ චක්කු විඥානසිත Taman ඕනෑ විදිහට ඇති කරගන්නද නැති කරගන්නද පුළුවන් දෙයක් නෙවෙයි හේතුඵල ක්‍රියාදාමයක් නිසා පහළ වූ ධර්මතාවයක් අනන්ත ශබ්දයක් වදින විට අපි පියවිතත්යෙන් සිටිනවා නම් ක්‍රියාත්මක මනසකෝ තිබෙනා නම් කන් දෙකත් හරියට තියෙනවා නම් නියත වශයෙන් මේ ශබ්දේ නොශාසය දෙන්නට හැකියාවක් නැහැ. ওই නිවැරදිම ධ්‍යාන මාර්ගයක සිටියොත් එහෙම ඒක නොශාසය දෙන්නට පුළුවන් විශේෂ නොවන කෙනෙකුට ඒක නොශාසය දෙන්නට බෑ. මේ විදිහට Taman තේරුම් ගන්නට ඕනේ මේ පංචස්කන්ධ ධර්ම Tamanගේ විශේෂීලා Tamanගේ වශයෙන්ලා පවත්වා ගන්නට බෑ. ඒක නිසාම මේවා ආභාදයේ පිනිෂ දුක පිනිෂ පවතිනවා මේවා තුළින් දුක් ලබා දෙන්නේ. ඒක නිසා මෙම නිසා මේ ලෝකයේ ශූන්‍යයි කියලා ඒක බුදුරජාණන් වහන්සේ දක්වනවා. නිත්‍ය භාවයක් නැහැ, ශාස්ත්‍රත භාවයක් නැහැ, විපරිණාමයට වෙනස් ස්වરૂපයකට පත් නොවී සිටින ස්වરૂපයක් නැහැ. සමාඩ වන විදිහට පවත්වන්නට බෑ. ආත්මයක් නෙවෙයි, ආත්මයට දෙයක් නෙවෙයි. ඒක නිසා ශූන්‍යයි කියලා කියන්නේ. ශුන්‍යවත් වෙනවා පෙනෙනවා ලෝකෝ ශුන්‍යවත් වෙනවා පෙනෙනවා කියලා අපට ඕන නම් ඒක විග්‍රහ කරන්නට පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා ශුන්‍යතෝ ලෝකං නවෙක්කස්සු මේ ලෝකයේ ශූන්‍ය වශයෙන් දකින්න. මේ ලෝකයේ කියන එක අදහසෙන් අදහස් කරන්නේ පංචස්කන්ධ ලෝකය නැත්නම් ධාතු ලෝකය ආයතන ලෝකය ඡන්ද ලෝක ධාතු ලෝක ආයතන ලෝක වැනි දේවල් තමයි එහිදී ලෝක කියන වචනයට අන්තර්ගත වන්නේ. මේ මේ වචන තුනට ස්කන්ධ ධාතු ආයතන කියන වචන තුන මේ ලෝකයේ යන්තා සත්‍යෝ සිටී නම් ඒ සත්‍යය අන්තර්ගත වෙන ඔයින් බහැර සත්‍යයක් විග්‍රහ කරලා දක්වන්නට නැහැ. ඒ නිසා මුළු විශ්වයේ සිට සෑම සත්‍යයක්ම මේ වචන තුනෙන් අපි අපිට අපිට මේ වචන තුනෙන් දැක්වෙනවා. මේෂා ලෝකය කියන්නේ කුමක්ද කුමක්ද කියන එක තේරුම් ගත යුතුයි පංචස්කන්ධ ලෝකය නැත්නම් ධාතු ලෝකය ආයතන ලෝකය මේව තමයි ශූන්‍ය වශයෙන් දකින්නට ඕනේ. ඇයි අපි මේවට ලෝක කියලා කියන්නේ? පංචස්කන්ධයේ පංචස්කන්ධයම කියන්න පුළුවන්. නැත්නම් ආයතන වලට ආයතනම කියන්න පුළුවන්. ඇයි අපි ලෝක කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ඕ ප්‍රශ්නේ එක්තරා භික්ෂුවක් ගිහිල්ලා විමසනවා. ශුන්‍යෝ ලෝකෝ ලෝකෝ දිබන්දේ උච්චති කිත්තාකානුකෝ බන්දේ ලෝකෝති උච්චති ලෝකයේ ලෝකයේ කියලා මොන හේතුවක් නිසාද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ? ඒක තමයි අහන ලද ප්‍රශ්නේ ඉතාම සරල අදහස. ලුච්ඡති ඉතිකෝ භික්ඛවේ තස්මා ලෝකෝති උච්චති. බින්දෙන නිසා, කඩා හැලෙන නිසා තමයි මහාන ලෝකයයි කියලා ප්‍රකාශ කරන්නේ. කිංච ලුච්ඡති මොකද්ද කැඩෙන්නේ? මොකද්ද කඩාගෙන හැලෙන්නේ? චක්ඛුංකෝ භික්ඛවේ චක්ඛුංකෝ භික්ඛු ලුච්ඡති රූපා ලුජ්ජති චක්ක විඥානං ලුජ්ජති චක්ක සංපස්සෝ ලුජ්ජති යම් පිටං චක්ක සංපස්ස පච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පේ ලුජ්ජති කැඩෙන නිසා බිඳෙන නිසා ලෝකයේ කියලා කියනවා මොකද්ද මේ කැඩෙන්නේ මොකද්ද මේ බිඳෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේකට පිළිතුරු වශයෙන් දක්වනවා ඇහැ කැඩි කැඩි බිඳි බිඳි යනවා ඇසට පෙනෙන රූප කැඩි කැඩි බිලි බිලි යනවා. චක්කු විඥානය කැඩි කැඩි බිලි බිලි යන ධර්මයක්. ඒ වගේම චක්කු සංපස්සයත් කැඩෙනවා බිලෙනවා. චක්කු සංපස්සය නිසා යම් කිසිසකෝ හෝ දුක්ඛෝ මඳහතෝ වේදනාවක් ජනිත වෙනවා නම් මේ සියල්ලම කැඩි කැඩි කඩාගෙන හැලෙනවා බිඳ වැටෙනවා. ඒ චක්ක සංපස්යෙන් පසු ඇති වෙන චක්කු සංපස්සජා වේදනාව නිසා යම් කිසි රූප සංඥාවක් හෝ රූප සංචේතනාවක් හෝ රූප විතක්යක් හෝ රූප ਵਿਚාරයක් හෝ රූපේ පිළිබඳ සංනාවක් හෝ ඇලීමක් හෝ බැඳීමක් හෝ නැත්නම් ගැටීමක් අපනාපයක් නුදුස්නා බවක් ආදී කවර ධර්මතාවයක් ඇති වුණත් මේ සියලුම චිත්ත සංස්කාර ධර්මත් කඩාගෙන හැලෙනවා පවතින්නේ නැහැ මේ විදිහට බුදුරජාණන් වහන්සේ කන ගැන කියනවා කන කඩාගෙන හැලෙන දෙයක් මුරුජ්ජති බිඳෙන දෙයක්. ශබ්ද බිලි බිලි වැටෙනවා කඩාගෙන හැලෙනවා. ශෝත විඥාන ඒ විදිහටම ඇති වෙනින් කරතමින් නැති යනවා. ශෝත සම්පස්ස එලසයි ශෝත සම්පස්සජා වේදනාවත් ඒ වේදනාව නිසා යම් තාක් චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙනවා නම් ඒ සියලුම චිත්ත සංස්කාර ධර්මත් එලෙසින්ම කඩාගෙන හැලෙනවා. මේක මේ වෙලාවේ මේ ඇයට අත්දකින්නට සිතින් මේක විසිතුවන ආකාරයේ දකින්නට නැහැ නම් නිවිස්සවට ගියාට පසු හෝ එකක් හරි සමාධිමත් සිතක් ඇති කරගෙන බලන්න මේ කියන කාරණාව ඒකෙන් ලොකු අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඒකට නාශය ගඳ සුවඳ ජීවහා ගහන විඥානයේ ගහන සංපස්සේ ගාන සංපස්සදා වේදනාව සහිත ඔක්කොම චිත්ත සංස්කාර දන්න කඩාගෙන හැරෙනවා. දේවත් රසයක් දිවහා විඥානයක් ඒ නිසා පහළ වන දිවහා සංපස්සේ දිවහා සංපස්සේ වේදනා ආදී සියලුම සිටේ ධර්මත් කඩාගෙන හැලෙනවා. කයත් ඒ වගේ කඩා කැඩි කැඩි හැලෙන ධර්මයක්. ආ පොට්ටබ්බත් කැඩි කැඩි හැලෙන ධර්ම කාය විඥානත් එලෙසින්ම කැඩි කැඩි වැටෙනවා. කාය සංපස්සේ කාය සංපස්සදා වේදනාව ඒ වගේ මේ නිසා පහළ වන සිටේ ධර්ම ඔක්කොම කැඩි කැඩි වැටෙනවා. මනසත් කඩාගෙන හැරෙනවා මනසට අමෝන ධම්මාරම්මණත් ඒ නිසා පහළන මනෝවිඥානත් කඩාගෙන හැරෙනවා අපි හිතමු ගිනි කෙලි සංදර්ශනයක් යම් කෙනෙක් දැක දැකා ඉන්නවා නම් අර උඩරෝට පත් වෙලා ගිහිල්ලා ඒ පොඩි පොඩි ගින්දර කෑලි කැඩි කැඩි කැඩි කැඩි නිම නිමි පහළට වැටෙන ආකාරය මේ අය දැකලා මෙන්න මේ දර්ශනය වගේ ඇහැ හා සම්බන්ධ සියලුම කොටස් කන හා සම්බන්ධ සියලුම කොටස් ඔය කීප සියලුම කොටස් නාසය දිව ශරීරය සහ මනස හා සම්බන්ධ සියලුම කොටස් කැඩි කැඩි වැටෙන ආකාරයේ සිතට පේන්නට ඕන. එහෙම පේනවා නම් මේ සියල්ලම අනිත්‍යයට යනවා අනිත්‍යයට යන නිසාම නිරුද්ධ වී යනවා අර දිනිකේ සම්දර්ශනයේදී උඩ මහා ලස්සන දැල්ලුක්කේ ටික වේලාවකදී මොකක්වත් නැතුව ඝන කලවරක් වැටෙනවා වගේ නිරුද්ධ වී යනවාසේ මේ ඔක්කොම ධර්ම නිරුද්ධ වී යනවා මෙන්න මේ නිරුද්ධ වී යාම දකින්නට පුළුවන් ඒකට අපි කියනවා ශූන්‍යතාවයක් කියලා ශුන්‍යත කියන වචනේ මේදී පාවිච්චි කරන්නේ ශුන්‍යතෝ ලෝකන්න වෙක්කස්සෝ කියලා මේක පළමුවෙන් මේ විදිහට භාවනාවක් මගෙන් අත්දකින්නට බලන්න සමාධිමත් සිතක් ඇතුව ඔය විදිහට හිතලා බලනකොට Tamanට පැහැදිලිව තේනිලා ශූන්‍යතාවයකට සිතපත් කරගන්නද පුළුවන් වෙයි. එසේ නොහැකි වුණොත් මේ විදිහට තව අධිරක් ඉදිරියට ගමන් කරන්න සිදු වෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? චක්කු විඥාන කියන්නේ මොකද්ද? චක්කු සංපස්ස සංස සංපස්සජා වේදනා සහිත චිත්ත සංස්කාර ධර්ම මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. ඇස කියන්නේ රූපයක් බව මේ දන්නවා. චක්ක ප්‍රසාද රූපේ නැත්නම් සත්‍ය මහා ධාතු නිසා ඇතිවෙච්ච උපාදාය රූප සත්‍ය මහා ධාතු සබ්බාදාය රූප කොටස වන්නේ ඇස කියන්නේ. ඒ අවබෝධයෙන් ඔය කියන ශූන්‍යතාවය දකින්නට බෑ. ඇහැට පෙනෙන රූප කියන එකක් මේ අය දන්නවා. මතු පිටින් පේන වර්ණ රූපේ දැర్శණය වෙනවා කියන එකක් මේ අප කලින් කියලා දීලා තියෙනවා දන්නවා. ඒකෙන ඔය කියන ශූන්‍යතාවය දකින්නට බෑ. එහෙමනම් මේක දකින්නට නම් ඇස කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ කරගත යුතුයි. ඇස රූප ධර්මයක් විශේෂයෙන් මේක නාම ධර්මයක් නෙවෙයි. මා මේ කියන්නේ ඇස කියන එක අපි සිහිපත් කරනකොට ඒ පිළිබඳ සිතේදී මාත්‍රයක් ඇතිවීම නැතිවීම වෙන දෙයක් නැහැ එතන. දැන් අපේ ශරීරයේ ඇස කන නාසය දිව ශරීරය මනස ඔය ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා. අපි හිතමු මේ වෙලාවේ මේගේ දිව ගැන සිහිපත් කළේ නැත්නම් දිව තියෙනවද කියලා දන්නේ නැහැ. දෙව තිබෙනවා තිබුණාට තේනවාද කියලා දැනගන්නටත් බෑ තේනවාද කියලා දන්නෙත් නෑ ඒ පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙන්නේ නැත්තම් එතකොට දිව පිළිබඳ දැනීමක් ඇති වෙන්නට සිතිවිල්ලයි අවශ්‍ය මේ සිතිවිල්ල ඇති වෙන්නේ නැත්තම් දිව තියෙන බවක් අපිට විද්‍යමාන වන බවක් දක්නට බෑ මේ වගේ තමයි ඇස කියන එක තියනවාද කියලා විද්‍යමානවන් නැහැ සමාගයේ සිටට තෙමෙන්නේ නැහැ ඒ පිළිබඳ නාම ධර්මයක් ඇති උනේ නැත්නම් ඒ නාම ධර්මයේ තමයි මෙතන ඇස්ස කියලා කතා කරන්නේ ඒක අවබෝධයලා ගෙනිය ආයේ මම කියන එක මතක තබා ගන්න එක නේ මේ කරන මෙහෙමයි කියලා තමන්ගේ සිතට අවබෝධයලා පිනියමයි අත්‍යවශ්‍යයි නැත්නම් ප්‍රතිඵල ගන්න බෑ ඇහැට පේන රූප මම බලනවා මම දකිනවා ඒ විදිහට අපි කතා කළාට සත්‍ය වශයෙන් එහෙම දෙයක් නැහැ. අපි බලන්නේ රූප කියලා අපි හිතනවා. එහෙම දෙයක් සත්‍ය වශයෙන් නැහැ. අපි බලන්නේ Tamangeම සිතයි. ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ චක්ක විඥාන ආදී සිතිවිලි ධර්ම ඇති වෙනවා. ඒ සිතිවිලි නාම ධර්ම ඇති උනේ නැත්නම් අපිට ඒ රූපේ දකින්නට බෑ. අනිත් පැයෙන් ඇහැට දකින රූපයක් අපි දකින විට අපි දකින්නේ ඇහැට පෙනෙන රූපේ නෙවෙයි සිත තුළ මතුවී එන ලාංඡනයක්, සතහනක්. නිමිත්තක් අපි දකින්නේ. මනසේ ඇදී යන නිමිත්තක් දකිනවා හැර බාහිර රූපයක් සිතට දකින්නට බෑ. නම් ඒක ටිකක් ගැඹුරු කාරණාවක්. කෙසේ නෝ ඒක තේරුම් ගන්න නොහැකි වුණත් මේක මේ අපි රූපයක් බලනවා කියන්නේ දැනීමක් ඇතිවීම පමණයි කියන එක තේරුම් ගන්නට පුළුවන්. රූපයක් බලන්නට බෑ අපගේ සිත තුළ නාම ධර්ම ඇතුණේ නැත්තම්. නැත්තම් වෙනත් වචන වලින් කියනවා නම් අපි රූපයක් බලනවා කියන්නේ අපගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇති වියම්. ඒක නිසා රූප කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ කරගන්න. චක්ක විඥානය කියන්නේ නාම ධර්මයක් ඒ ගැන වචන අය කතා කරන්න දෙයක් නෑ චක්ක සංපස්සබ් නාම ධර්මයක් චක්ක සංපස්සජා වේදනා සැප දුක් නැදහත් අවර වේදනාවක් කරයි දැනීම මාත්‍ර විදී මාත්‍ර පමණයි මේ ඔක්කොම නාම ධර්ම ඇති නැති යන මොයි කොයි වේදනාවක් ආවත් එච්චරයි ඒ පිළිබඳ පහළ වෙන සිටිවිලි ඇලීමක් බැඳීමක් උපාදාන කිරීමක් ගැටීමක් නුරුස්නා බවක් ක්‍රෝධයක් වෛරයක් ඕනම එකක් නැත්නම් කරුණාවක් මෛත්‍රියක් ඇහැට පෙනෙන රූපේ දැක ඇති කරගන්න පුළුවන් නැත්නම් ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් සිතන කවර සිතෙල්ල සිතවන් ඔක්කොම චිත්ත සංස්කාර ධර්ම නාම ධර්ම ඒකට ඇසත් නාම ධර්මයක් රූපත් නාම ධර්මයක් චක්කු විඥාන චක්කු සංපස්ස චක්කු සංපස්සජා වේදනා සහිත සියලුම සිතේ ධර්ම නාම ධර්ම මේ නාම ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත තියෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා මෙසේ ඇතිවීමෙන් පැවතීමෙන් නැතිවීමෙන් යන අඛණ්ඩ ක්‍රියාදාමයක් තමයි රූපය බලනවා කියන්නේ සිටිවිලි වල නාම ධර්ම වල ඇතිවීමෙන් නැතිවීමෙන් යන ක්‍රියාදාමයට තමයි අපේ රූපයක් බලනවා කියලා කියන්නේ මම බලනවා කියන්නේ ඒ ශිතවිල්ල පවාස්න නාම ධර්මය. මම බලනවා, අපි බලනවා ආදී ශිතවිලි නාම ධර්ම. කනට ශබ්දයක් ඇහෙනවා කියන එකත් ඒ අනුසාරයෙන් මෙයා හිතා ගන්නට ඕනේ කන කියන්නේ නාම ධර්මයක් කියලා. මොකද ඒ ගැන සිතෙල්ලක් ඇති වෙන්නේ නැත්නම් කන තියනවාද කියලා අපි දන්නේ නැහැ. කන අපේ අහිතට අරමුණු වන විට නාම ධර්මයක් පහළවන්නේ ඒ නාම ධර්මයේ ඇතිවීම තමයි මෙතන වැදගත් වන්නේ නැත්නම් ඉතින් කන ඔය පැත්තක තියෙයි මලමිනියක තියෙන කනක් වගේ ශබ්ද ලෝකයේ කොච්චර ශබ්ද තිබුණත් අපිට වැඩක් නැහැ. ඒවා අපේ කනේ වැදිලා ඒ පිළිබඳ දැනීමක් පහළ වුණ පමණයි ඒකෙන් අපට වැඩක් තියෙන ප්‍රතිඵලයක්. ඒ නිසා ශබ්ද කියන්නේ තනි කරන දැනීම මාත්‍ර පමණයි. එතකොට ගහ ශබ්ද නිසා ඇතිවන සෝත විඥාන සෝත සංපස්ස සෝත සංපස්දා වේදනා ඒහා පහළ වෙන සියලුම දේවල් ඔක්කොම දැනීම පමණයි. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්වත් බලන්න දිව ශරීරය නාසය ඔක්කොටම ඒ ඔක්කොම නාම ධර්මයේ කියන අවබෝධයෙන් යුතුව නාම ධර්ම ඇති වී පැවති නැති වී යාමක් හැර වෙන මෙතන දෙයක් නැහැ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පිහිටලා අර මා කලින් කියපු කඩා හැලෙන ආකාරය දකින්න. ඇහත් නාම ධර්මයක්, කනත් නාසය, දිව ශරීරය ඔක්කොම නාම ධර්ම කැඩි කැඩි කැඩි කැඩි වැටෙනවා. අර මාසයලින් කියපු උපමාව දකින්නට පුළුවන් නම් මේ විදිහට දර්ශනයක් ඉතාම හොඳයි. ගිනිතරි දර්ශනයක් ඒකෙදී උඩට යනවා මේ ගින්දර මොන ඒ කෑලි කෑලිව කැඩි කැඩි කැඩි කැඩි වැඩි ගිහිල්ලා නැත්තටම නැති වෙනවා මේ ඔක්කොම ධර්ම මේ විදිහට කැඩි කැඩි ගිහිල්ලා වැටි නැති දැක්කොත් එහෙම සම්පූර්ණයෙන්ම ශූන්‍යත්වයකට පත් වෙනවා ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ ශූන්‍ය වශයෙන් ලෝකේ දකිනවා මෙතන දකින්නේ මේ ආයතන ලෝකය සක්ආයතන සස ආයතන, දහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන ලෝකයයි මේ දකින්නේ කඩායතනෙ. ඒතර ලෝකයේ කියන එක ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක කියලා අපි කියවා. මේකදී අත්දැකීමක් ලබන්නට බැරි නම් අපි පංචස්කන්ධ ලෝකයට බහින්න තෝරනවා. පංචස්කන්ධ කියන එක මේ අය දන්නා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහ. ඒක කඩාගෙන හැලිලා ශූන්‍ය වෙන ආකාර කීපයක් අපි කියනවා. එකකින් හරි එකකින් අත්දැකීමක් ලබන්නට පුළුවන් වෙයි. ටිකක් සිත සමාධිමත් කරලා ප්‍රඥාවෙන් යුතුව වේදනා ස්කන්ධයේ දෙස බලන්න. මොකක් හරි වේදනාවක් Tamanට දැනෙනවා වේදනාව දෙස බලන්න. මොකක්ද මේ වේදනාව? නිකන් දැනීමක් නේ. නාම මාත්‍රයක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැති වෙලා ගියාට පස්සේ මේක කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ අවබෝධයෙන් ඒක දකින්න ඕන පෙනෙන්න ඕන. ඊළඟට සංඥාව දෙස බලන්න. මොකද්ද සංඥාව? දෙන හඳුනා ගන්න. හඳුනා ගැනීමේ ස්වરૂපය මොකද්ද? ඒකත් දැනීම මාත්‍රයක් ඇති වුණා, පැවතුණා, නැතුණා, නැතුණාට පස්සේ මොකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. සිතේදී කියන්නේ මොනවද? ඒවත් නාම ධර්මනේ. ඒ නාම ධර්ම වල ස්වરૂපය මොකද? ඇති වෙනවා, පවතිනවා, නිරුද්ධ වෙනවා, නිරුද්ධ වී ගියාට පස්සේ ශේෂ වෙන කිසිවක් නැහැ. විඥානය කියන්නේ මොකද්ද? ඒ කර්ණාම ධර්මයක්. ඒකේ ස්වરૂපය මොකද්ද? ඒකත් වහ වහ වහ වහ බිනි බිනි බිනි බිනි යනවා. සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන අවස්ථාවකුත් වෙනවා. දැන් මේක සමාධිමත් සිතකින් Tamange පංචස්කන්ධ ලෝකයේ දේශ බල්ලා ඒවා තමාගේ සිතට පෙනිපෙනී දත යුතු කරුණු මම මේ කියන්නේ. දැන් මේක දකිනකොට දැන් Tamange ශරීරයේ දේශ බලන්න. බලන්න මේ ශරීරය කියන්නේ මොකද්ද කියලා හිතින් බලන්න. බලනකොට Tamandම අවබෝධ වෙලා පේන්න ඕනේ මේ ශරීරයේ දේශ බලනකොට සිතට ශරීරයේ සටහනක් නිමිත්තක් වැටහෙනවා. ඒ නිමිත්ත දැක්කේ දර්ශනේ උනේ නැත්නම් ශරීරයේ තියෙනවද කියලා Taman දන්නේ නැහැ. මේ ශරීරයේ පිළිබඳව දැනීමක් පහළ වීම තමයි මෙතන මේ ශරීරය කියන්නේ. මම මේ කියන කරුණ හිතන එක නෙවෙයි Tamanට අවබෝධලා පෙනෙන එකයි අත්‍ය වශයෙන් නැවත අපි ඒක කියවා. කියන්නේ ඒකේ තියෙන වැදගත් භාවය නිසා. එහෙම පේනකොට සමන්ත තේරෙන්න ඕන මේ රූපස්කන්ධයම කියන්නේ නාමස්කන්ධයක් නේ නාම ධර්මයක්. එතකොට පංචස්කන්ධ ලෝකයේම එකම නාම ධර්මයක් බවට පත් වෙනවා නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැති වුණාට පස්සේ කිසිවක් මේතිරවන්නේ නැහැ. මගේ වගේමයි ලෝකේ යන්තා දිව්‍යෝ ගාත්මයෝ මාරයෝ මිනිස්යෝ අමනුෂ්‍යෝ තේසං සත්‍යෝ කොහොම සිදෙනවද මුළු ලෝකෙම හිස්සියන් දර්ශනයක් එවැනි අත්දැකීමක් ලබන්නට පුළුවන් භාවනාව සම්මද්දුරට හොදී වෙනලා තියෙනවා දැන් මේක අත්දකින්නට බැරි වුණා කියලා හිතන්නේ බැරි වුණා නම් හේතු වෙලා තියෙන්නේ පංචස්කන්ධයේ නියම தත්ත්වය තාම අවබෝධ කරගෙන නැහැ බුදුහාමුදුරුවෝ දක්වන සූත්‍රයක විනෝපම සූත්‍රයේ දුකද සූත්‍රයක රූපං වික්‍රේ සමන්නේෂේති යාවතා රූපස්ස ගති වේදනා සමන්නේෂේති යාවතා වේදනාය ගති ආදී වශයෙන් සංඥා සංකාරයේ විඥාන සමන්නේෂති යාවතා සංඥා සංඥාය ගති සංකාරයේෂ ගති විඥානවස ගති රූපේ ස්වરૂපේ තිබෙන තාක්කල් රූපේ විමසීම සාධතියදී වේදනාවේ ස්වરૂපයේ තිබෙන තාක්කල් වේදනාව විමස විමසා බැලිය යුතුයි. සංඥා සංඛාර විඥාන වල ස්වરૂපයේ තිබෙන තාකල් ගතිය තියෙන තාකල් අපි ඒක සමන්වේශකී අපි බලන්නට ඕන විමසන්නට ඕන විමසීම සහ දකින්නට ඕන මොකද්ද රූපේ ගතිය කියන්නේ ස්වභාවයෙන්ම රූපය උත්පතිතිකෝ බික්කේ තස්මා රූපං කියේ උච්චති නිරන්තරයෙන්ම විවිධ ප්‍රත්‍ය නිසා ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍ය ධර්මයන් ආවට පස්සේ නැති නැති යන හරියට ඉදපන්දම ගින්දරට ලක් කරපුවම ඉදපන්දම උඩු වෙනවා විරුද්ධ ප්‍රත්‍යක් ආව ඉදිපන්දනට ඉදින්න බෑ උන් වෙලා. ඒ වගේ මේ රූපයට විරුද්ධ ප්‍රත්‍ය ධර්මයක් ආවට පස්සේ පවතින්නට බෑ කඩාගෙන හැදෙනවා නැත්නම් දිවි දිවි යනවා. ඒකේ රූපේ ගතියක්. අනිත් එක ස්වභාවයෙන්ම රූපේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒක තමයි ඒකෙම ස්වභාවික ලක්ෂණ. නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන්නේ. තවත් එකක් තමයි මේ රූපේ ඇති වෙන්න හේතු තිබුණාම හේතු තියෙන තෙක් උපදිනවා හේතු නැති වෙනකොට නැති වෙනවා ඒක තමයි මේ රූප ඇතිීමේ ස්වභාවය ගති තවත් එකක් තමයි මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධයේ තියෙන රූපයි ලෝකේ යන්තා සත්‍යයන්ගේ රූප තියෙනවා නම් ඒ සත්‍යයන්ගේ රූපයි බාහිර රාජීවී රූපයි ඔක්කොම ධාතු වශයෙන් සම වෙන එක ඒකත් රූපේ තියෙන ගතියක් ඊළඟ එක තමයි රූපේ බිඳිලිලි යන ඒකක් රූපේ තියෙන ගතියක්. ඒ ඊ තවත් රූපේ ගතියක් තමයි ශිතට අරමුණු නේ නැත්නම් රූපය නොපෙනී යනවා. විභූති රූපං කියලා බුදුහාමුදුරුවෝකට කියලා තියෙනවා. රූපය නොපෙනී යනවා රූපේ නිරෝධ වී යනවා නිරුද්ධ වී යනවා රූපස්සත්තංගමේ රූපේ නිරෝධය දකින්න දෙය කියලා බුදුහාමුදුරුවෝ කියකෝ අවස්ථා ගොඩාක් තිබෙනවා. මේවා රූපේ ගති. ඉතින් රූපේ නිරුද්ධ වී යනකම් රූපය දකින්නවා. කියන්නේ රූපේ සිතට පේන්නේ නැතුව නිවි යනකම්. රූපේ විමසන්නට ඕනේ. වේදනා සංඥා සංඛාර විඥාන සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යනතෙක් නිවි යනතෙක් ඒව විමසන්නට ඕන. සමන්නේශටි කියන්නේ විමස විමසා බලන. රූපං සමන්නේශටි යාවතා රූපස්ස ගති. රූපේ ගතිය තියෙන තාක්කල් රූපේ විමසන්නේ. වේදනා සංඥා සංඛාර වල ස්වરૂපයන් ගතියන් තිබෙන තාක්කල් ඒවා විමසන්නවා. ඉතින් මේක ගැන දීර්ඝ විස්තර කරන අන්තය පහක්වත් විස්තර කරන්න වෙනවා. ඔය ටික ප්‍රමුඛට තැපෑ ගන්න කිය. එතකොට ඒ අවබෝධය මේ ඇගේ සිත තුළ ඇත්තයි කියලා උපකල්පනය කරමින් එයින් එහාට කළ යුතු කොටසයි මේ කියන්නේ. දැන් මේ රූපේ සම්පූර්ණයෙන් අවබෝධ වෙලා නම් Tamanට තේරෙන්නේ ආනාපාන සති භාවනා කරනවා කියලා හිතමු නැත්නම් පිම්බේම හැකලින් භාවනා කරනවා කියලා හිතමු ආනාපාන කරන විට ආස්වාස් ප්‍රාස්වාසයට අනුකූලව ශරීරයේම ඉස්සෙනවා පහත් වෙනවා පිම්බේම හැකලින් කරන කෙනෙකුට උනත් අත් දකින්න පුළුවන් මුළු ශරීරයේම ඉස්සෙනවා පහත් වෙනවා මේක දේශන ටික වෙලාවක් බලන්නකොට මුලදී මුලදී තිබුණ රූප කොටස් අගට අගට යනකොට ටික ටික ටික ටික කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන හැටි දකින්න පුළුවන්. අපි ආශාස කරන මුළු ඇඟම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට පිම්බි පිම්බි යන අර මුලින් මුලින් මුලින් ටික කියව නැති නැති යනවා. ආශ්වාස කරනට මුළු ශරීරයම හැකිලෙනවා. හැකිලෙනකොට අර ඉස්සරහ පිම්බික තිබෙන ශරීර ස්වરૂපේ පහළට පහළට පහළට පහළට අඩු වෙයදී යනවා. මේක ඉස්සෙල්ලා දකිනවා. ඒ දැක්කට පස්සේ අර ඉස්සරහට ඉස්සරහට පිම්බී යන ශරීර කොටස දක්කන සිතකින් ඒ සිතත් ඉස්සරහට ඉස්සරහට යනකොට පළවෙනියෙන් පළමුවෙන් පළමුවෙන් තිබුණ සිතවිලි ඔක්කොම නිරුද්ධ වී නිරුද්ධ වී යන. ඉදිරියට. පහළට පහළට ශරීර කොටස් ඇකිලි හැකිලි එනකොට ඉහළින් ඉහළින් තිබුණු ශරීර කොටස් දැකපු සිටිවිලි ඔක්කොම ගිලිහි ගිලිහි යන. එන්න මේ தත්ත්වය දකිනකොට සමහර රූප කොටස් නිරුද්ධ වී ගොස් Tamange සිතට නොඇටී යන්නට පුළුවන්. එතකොට තිබෙන රූප කොටස් වලට පමණක් අවධානය යොමු කළ යුතුයි. මෙහෙම අවධානය යොමු කරගෙන ඉන්න විට සමහර විට මුළු රූපෙම නොපෙනියනවා. රෝපේම නොපෙනී ගියොත් එහෙම තමයි වාඩිලා ඉන්න ශීට් එකට අවධානය යොමු කරන්න මේකත් රූප කොටස මේකේ ස්වરૂපයත් මේකේ ගතියත් මේකයි ඒ කියන්නේ මේ තමන්ගේ ශරීරයේ රූපයේ කොටසමයි කියලා ඒ අවබෝධය තවත් දීර්ඝ කරනවා. ඊට පස්සේ තමන් ඉඳගෙන ඉන්න පුටුව හරි මොකක් හරි ආසනයේ පොළොවට සම්බන්ධ වෙලා තියෙනවා. පොළොවේ ස්වરૂපය මොකද්ද? ඒකත් එහෙමයි. පොළොවේ තියෙන විවිධාකාර ගොඩ නැගිලි ගස් කොළන් ආදී දේවල්. මේ ස්වરૂපය මොකද්ද? මේකේ තත්ත්වයත් ඕකයි. මේ විදිහට මුළු විශ්වයටම මේ අදහස පතුරවා හරින්නට ඕනේ. ශුන්‍යතෝ ලෝකං නවෙක්කස්සෝ මුළු ලෝකයම ශූන්‍ය වශයෙන් දකින්නටයි අපි මේ කරන්නේ. එහෙම කරනකොට මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම ලුණු කැටයක් ගෙවි ගියාශේ. වතුරට ලුණු කැටයක් දාපුවම ලුණු කැටේ තියෙනවා කියලා පේනවා. දියවිලා ගියාට පස්සේ ලුණු කැටයක් තිබුණාද කියලා දන්නේ නැහැ. ඉතින් අපි සුදු ලුණු කැටයක් නම් අපි දිවේ ගෑවේ නැත්නම් ඒක ලුණු රසයි කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් පිරිසුදු වතුරක් තමයි තියෙන්නේ. ඒ වගේ මේ ශරීරය සහිත මුළු විශ්වයේම තියෙන රූප කොටස් සම්පූර්ණයෙන්ම නොඇති ගොස් හිස් භාවයකටපත් වෙන රූප ශූන්‍යතාවයකට අත්දකින්න පුළුවන් වෙනවා. මේ කතාව දක්වන ආනන්ද සප්පාය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ මේ වගේ මේ විදිහට මේ විදිහට මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයේදී පුනිතපරම් විත්තේ අවිසාවක වරංගතෝ රුකුණූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ආයිති පරිසංජිකතේ ශුඤ්ඤ මිදං අත්ේනවා අත්ේනවා තස් ඒවං පටිපන්නස සබ්බහුල විහාරිනෝ ආතනේ තිත්තම් පසීද චී සම්පසාදේ සති ඒතරිහිව ආකින්චඤ්ඤායතන සමාපජ්ජති පඤ්ඤායව අධිමුච්ඡති මේ විදර්ශනා භාවනා තුළින් අරූපාවචර ධානය වලට යන හැටි නැත්නම් මාර්ගඵල ලැබෙන හැටි දක්වන ආකාර තමයි ආනිජ්ජ සප්පාය සූත්‍රයේ තියෙන ඒ එක කරුණක් ඔය අපි කියේ. දැන් සුදුසු භාවනා කරන ස්ථානයක ගිහිල්ලා ආරණ්‍යයක් ගහක් මුලා ශූන්‍යාගාරයක් Tamange ගේම උන ශූන්‍යාගාරයක් තමයි කිසි කෙනෙකුගේ කරදර බර කම්කටොළු නැත්නම් හිස්තනක් නෑ. ඒ තැනක භවනා කරන විට මෙලෙසින් නුවණින් ශීපත් කරන ශුන්‍ය මිදන් අත්ේනවා අත්නේනවා ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් නොවන නිසා මේ ඔක්කොම ශුන්‍යම් මිදන් මේ ඔක්කොම ශූන්‍යයි කියලා. ඒකයි අපි අර කිව්වේ ශුන්‍යතෝ ලෝකන් නවිස්සු. මේ මුළු ලෝකයම ශූන්‍ය වශයෙන් දකින්නේ. මෙන්න මේ විදිහට මේක නැවත නැවත ප්‍රගුණ කරන විට සබ්බහුල විහාරිනෝ බොහෝ කොට ඒක දැක දැක වාසය කරනට ඒක සරයන්නේ ඒකනේ සබ්බහුල විහාරිනෝ කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපජ්ජති නැත් මේ ඔක්කොම ලෝකෙම හිස්සලා ගිහිල්ලා කිසිම දෙයක් නැති තුන්වෙනි අරූපාවචර ධානයට උනත් යන්නට පුළුවන් නැත්නම් පඤ්ඤාය වාදිමතේ නුවණින් දැකලා නිවන අවබෝධ කරගන්නට පුළුවන්. රහත් ඵලය උනත් ලබන්න පුළුවන්. එමනිසා මේ විදිහට තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ විශේෂම රූපස්කන්ධය පාදක කරලා අනිත්‍ය නිරෝධයට යන ආකාරය දැක දැක දැක දැක ඉන්නකොට මුළු විශ්වයම ওই විදිහට නිරුද්ධ වී යන ආකාරය දකින්න පුළුවන්. මේ විදිහට සම්පූර්ණ ශූන්‍යතාවයක් දකින්නේ නැහැ එවැනි පුද්ගලයා තමන්ගේ සිිතේ පැවැත්ම තියෙනවා. ඒකේ ස්වરૂපය මොකද්ද? ඒ ශූන්‍යතාවයේ අත්දැකෙන සිතේ ස්වરૂපය තමයි එතන සංඥාවක් තියෙනවා දැනීම කියන්නේ හැඟීමක් තියෙනවා එතන සියුම් වේදනාවක් තියෙනවා. එතනත් තිබෙනවා දැනීම මාත්‍රයක් විඥාන ස්කන්ධයක්. එතනක් තියෙනවා සංස්කාර ධර්ම නමුත් ඒකේතරම් ප්‍රකටව තේරුම් ගන්නට බෑ ගැඹුරු ප්‍රඥාවක් නැත්නම්. ඉස්හාමත්ම ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරමයි ඒකේ තියෙන සංස්කාර ස්කන්ධ තේරුම් ගන්න පුළුවන්. සංස්කාර ස්කන්ධයට ධර්ම තේරුම් ගත හැකි වෙන්නේ සියුම් ප්‍රඥාවකට කෙනෙකුට විතරයි. එතකොට ඒ එම නිසා ඒකේ තියෙන වේදනාව, සංඥාව, විඥාන කියන කොටස් තුන පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. අර හිස් භාවයේ දකින අවස්ථාවේදී මේ නාමත්‍රේ ස්වરૂපය මොකද්ද? ඒකක් ඇති වී ඇති වී නැති වී නැති වී යන ධර්මයක්. ඒකේ වේදනාවක් තියෙනවා ඒක වෙනම ධර්මයක්. ඒකේ සංඥාවක් තියෙනවා. සංඥාව කියන්නේ ඒ ශූන්‍යතාවයේ දකින එකමයි එතන තියෙන සංඥාව. වෙන එකක් නෙවෙයි. ඒකේ තියෙනවා විඥානයක්. ඒක තවත් ධර්මයක්. දැන් මුළු විශ්වයම මේ හිස් භාවයේ සිටගෙනයි මේක දකින්නේ. එතකොට මේක හරියට ඒ කරුණු තුන දැනලා ඒ සංඥාව වේදනාව විඥාන කරුණු තුන දැකලා මේ එකක්වත් නිත්‍ය දේවල් නෙවෙයි මේ ඔක්කොම අනිත්‍යයෙන් නිරුද්ධ වී යනවා තව ටිකකින් නැතිලා යනවා නැති වුණාට පස්සේ මොකක්වත් මම කියලා ගන්නට මගේ කියලා ගන්න හිතුවන්නේ මේක විතරයි මේ වෙලාවේ ශූන්‍යතා දර්ශනයේ පමණයි මම මගේ කියලා ගන්නට ඉතිරි වෙලා තියෙන්නේ ඒක නිරුද්ධ වෙලා ගියාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසිවක් නැහැ ඒක නිසා සම්පූර්ණයෙන්ම අනාත්මයි මෙන්න මේ අනාත්ම දර්ශනය හරියට පැහැදිලිව සිතට අවබෝධ වෙලා මේක අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියලා අවබෝධ වුණු තෙනී ගියොත් එහෙම ඒ ශූන්‍යතාවය ඉක්මවා යන්නට පුළුවන්. එතකොට නිවනට සිතපත් කරගන්නට පුළුවන් කෙනෙකුගේ පාරමී ශක්තියක් තිබෙනවා. දැන් මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් අනුව බලලා ඒ පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය වශයෙන් දකින්නටත් නොහැකිනම් ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ ලෝකේ ශූන්‍ය වශයෙන් දකින්නට කියලානේ කිව්වේ ලෝකේ කියන්නේ කන්ද ලෝක ධාතු ලෝක ආයතන ලෝක කියලා අපි කියවා. දැන් මේ දෙකක් මේ දක්වා කතා කළේ ආයතන ලෝකයයි පංචස්කන්ධ ලෝකයයි. ධාතු වශයෙන් බලන්න. ධාතු වශයෙන් බලනකොට පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ ධාතු එක කොටසක්. විඥාන ධාතුව තවත් කොටසක්. මුළු විශ්වයේම යන්තා සත්‍යෝච කියනවා යන්තා සජීවී වස්තුන් තියෙනවා නම් යන්තා ලෝක පවතිනවා නම් ඒ සෑම රූප කොටසකම පවතින්නේ ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් හතර සහ ආකාශ ධාතුව පමණයි. එන දෙයක් නෑ. මේක හරියට අවබෝධ කරගන්නට ඕන මේ ධාතු ධාතු විනා සත්‍යෝ පුද්ගලයෝ නෙවෙයි. ධාතු කියන එකේ තේරුමත් ඒකයි සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි කියන එකයි ධාතු කියන වචනේ අර්ථය. එම නිසා මේ සියල්ලම රූප ධර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි එහෙම මම කියනවා නම් මගේ කියනවා නම් මගේ ආත්මයක් කියනවා නම් නැත්නම් මෙතන ගැහණියක් පිරිමියෙක් තිරිසංසත් එක්ක අමනුෂ්‍යෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් ආදී විවිධාකාරයෙන් අපි ඒවා සංඥා වලින් හඳුනා ගන්නවා නම් ඒ සියලුම සංඥා නාම ධර්මයේ ඒක තේරුම් ගන්න. පඨවි ධාතෝ කියන්නේ නාම ධර්මයක්. ආපෝ තේජෝ වායෝ ආකාශ කියන්නේ නාම ධර්ම. ඒවා රූප ධර්ම තමයි. නමුත් ඒවා ගැන සිතිවිලි පහළ වීම හැර මෙතන වෙන දෙයක් නෑ. පරමාර්ථ ධර්ම ස්වરૂපේකයි. අන්නේ පරමාත්ම ස්වરૂපය හරියට දැක්සනේ වෙලා මේ නාම ධර්ම සියල්ලම අනිත්‍යයි නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි නැති නැති යනවා නිරුද්ධ වෙවි ගියාට පස්සේ මේවා කිසිවක් ශේෂවන්නේ නැහැ කියන හරි අවබෝධය දැක්කොත් එහෙම පෙනී ගියොත් එහෙම අර කියපෝ ශූන්‍යතා දර්ශනයට සිතපත් කරගන්න පුළුවන්. එතකොට ඔය කියපු ආකාර තුනෙන් කවරකින් හරි ශූන්‍යතාවයට පත් කරගන්නටත් නැහැ වුණොත් ආසන වශයෙන් ශූන්‍යතාවයට පත් කරගත හැකි තවත් ආකාරයක් මම කියන මේ ආකාර ගොඩක් තියෙනවා මේ කීපයක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. සක්කාතන සෝතාතන ගහනාතන ජීවහාතන කායතන මනායතන ඇහැ තියෙනවා ඇහැට හා සම්බන්ධ පහළ වෙන සිටිවිලි රාශියක් ඇති වෙලා නැති වෙලා යනවා ඇහැට රූපයක් වෙනවා චක් විඥාන ආදී සිටිවිලි ධම්ම නාම ධම්ම ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා ඒක වෙනම කොටසක් තමන්ගේ මේ පංචස්කන්ධ ලෝකයේ මේ කෑලි හයකට කපලා වෙන් කරන්න හදන්නේ කන තිබෙනවා කන හා සම්බන්ධ සිතේලි පහළන කන ශබ්දයව ඒකෝත විඥානයව සෝත සම්පස්සයව සෝත සම්පතදා වේදනාව ඒ වගේම ශබ්ද සංඥා ශබ්ද සංචේතනා ශබ්ද විතක්ක ශබ්ද විචාර ශබ්ද තණ්හා ඒහා පිළිබඳ විවිධ චිත්ත සංස්කාර දාන්න ඔක්කොම තවත් කොටසක් ඒක වෙනම දෙයක් මේ ඔක්කොම හේතුන්ගෙන් අටකට ධම්මතාවය නාශයත් ගන්ධ සුවඳ ගැටීම නිසා පහළ වෙන සියලුම නාම ධර්ම තවත් කොටසක්. දිව සහ දිව හා සම්බන්ධ වන සියලුම නාම ධර්ම දිව කිව්වහම දිවත් නාම ධර්මයක් කියලා මා කලින් කියවා. ඒ සියලුම නාම ධර්ම තවත් කොටසක්. මුළු කයම ඒකක් නාම ධර්මයක්. මුළු කයත් කය හා සම්බන්ධව පහළ වන සිටිවිලිත් ඔක්කොම නාම ධර්ම. නාමස්කන්ධේ විඥානස්කන්ධේ කියන්නේ මොකක්ද? ඒකත් තනිකර නාම ධර්මයක්. මෙන්න මේ කොටස් 6 6 පැත්තකට සිටින් අයින් කරන්නේ. අශ්‍රහා සම්බන්ධ නාම දාන්න වෙනම කොටසක් ඒක පැත්තකට අයින් කරනවා සිතින් සමාධියෙන් අනහා සම්බන්ධ නාම ධර්ම තවත් පැත්තකට අයින් කරනවා මේ විදිහට ඉන්ද්‍රිය හා සම්බන්ධ නාම ධර්ම හය පැත්තකට අයින් කරාට පස්සේ ওই කොටස් හයම නිවි යනවා නිවි ගියාට පස්සේ මුළු විශ්වයම සිතට දැర్శණය වන්නේ භාවනාව දිනු කෙනෙකුට සම්පූර්ණයෙන්ම ශූන්‍ය දර්ශනයකට සිතපත් කර ගන්නට පුළුවන්. ශුන්‍යතෝ ලෝකන්න වෙක්කස්සෝ මොග්ගරාජය සදාසතෝ අත්තානු දෙක්ඛින් මෝහච්ච එවම් මච්චතරෝසියා මේ නැවත නැවත ඉපදෙන එක ඉක්මවා යන්නට නම් ආත්ම දෘෂ්ටිය ගලවන්නට ඕන මුලින් ගලවුවා වගේ ගහක් මුලින් ගලවනවා. මෙතන ආත්ම දෘෂ්ටිය කියන්නේ ශක්පාය දෙකේ නෙවෙයි. මෙතන ආත්ම දෘෂ්ටිය කියන එකෙන් අදහස් කරන්නේ අස්මිමානිය. අස්මිමානිය නිරුද්ධ කළොත් පමණයි නැවත ඉදීම නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඒක නිරුද්ධ කරන්න නම් අනිවාර්යෙන්ම රහස් වන්න ඕනේ. පහල් පහල් මාර්ගඵල ආදීකට කිසිසේත් මේක කරනවා කියලා හිතන්නවත් බෑ. එම නිසා ඒක ගැන විස්තරයක් කරනවා නේ යන්තම් මේ දේශනාවට අදාළ නිසා කරුණු ටිකක් මතක් කිරීමක් පමණයි මේ සඳහන් කරන්නේ. දැන් අර ආකාරයෙන් මුළු විශ්වයේම හිස්සියගේ දර්ශනයක් වශයෙන් තමයි දේශිතේ පේනවා. මුළු ලෝකයේ කොයි මුළු විශ්වයේම කිසිම තැනක කිසිම සත්‍යයක් නැති බව තමයි තේරෙන්නේ. Taman කිසි කෙනෙකුට සම්බන්ධත් නැහැ කිසි කෙනෙක් Taman සම්බන්ධ නැහැ. මොකද Tamanගේ මුළු විශ්ව ලෝකයම ඉස්සලා ගියල්ලා බාහිර ලෝකයක් ඉස්සලා ගිහිල්ලා. නෑදෑකම් මිත්‍රකම් සම්බන්ධකම් මොකක්වත් එතකොට පිළිගන්නට බෑ. මේක වෙන කිසි කෙනෙකුගේ නෙවෙයි. Tamanගේ නෙවෙයි. වෙන වෙන ලෝකයේ කිසි කෙනෙක් Tamanට අයතුත් නෑ. Taman වෙන කිසි කෙනෙකුටත් අයත් නෑ. මුළු ලෝකෙම හිස්සෝ ධම්ම වශයෙන් දකින්න කෙනා දැන් විශ්වයේ මිනිස් භාවයකට පත් වෙලා සිටින්නේ අස්මිමානය දුරු කිරීම සඳහා මේක තුළ තියෙනවා මම කියන හැඟීම හැංගිලා. මේ එවැනි සත්‍යයකටපත් වෙච්ච කෙනෙක් කල්පනා කරනවා මම දැන් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ අස්මිමානය නිරුද්ධ කරලා රහත් වෙලා ඉන්නේ කියලා. එහෙමත් හිතා ගන්නත් පුළුවන්. එහෙම හිතාගත්තු අය ලෝකේ ඉන්නවා. මේක අයින් කරන්නට බලාපොරොත්තු තබාගෙන බෑ කොහෙත්ම. බලාපොරොත්තු තියාගෙන නෙවෙයි අනපේක්ෂිත අවස්ථාවක මේ ඉක්මවා යා යුතුන්නේ ඒක ඉක්මවා යන්නට නම් ධර්මයේ පවා පැත්තකට තියන්නට සිදු වෙනවා මේ දක්වා අධ්‍යක දැක ආපු ධර්මයක් පැත්තකට කියන්නට වෙනවා ඒ ධර්මයේ අධ්‍යකෝ මාර්ගයක් පැත්තකට තියාගන්නට වෙනවා ලෝකේ යම්තා ධර්මතාවයන් තියෙනවා නම් අද මේ කියන්නේ සංගත අසංගත ධර්ම සියල්ලම සිතින් පැත්තකට අයින් කරන්න තෝරන සියල්ලම සිතින් අත්හරින්නවා පටිනිස්සබ්බණය කරන සියල්ලම සිතින් අත්හරින්නට පුළුවන් වන්නට එහෙම පුළුවන් වන්නට නම් යථාභූත ඥාන දර්ශනය තමයි මේ සිත තුළ ජනිත වේ යුතුයි අනිවාර්යයෙන්ම මේ කියන්න තබා වෙන කවදාවත් සැනසීමක් නිවීමක් සදාකාලික සොයක් ලබන්න බෑ මේ ඔක්කොම දුක්ඛ සත්‍යයක් මේක පවතින එකමයි දුක මේක පවතින එකමයි දුක ලබා දෙන හේතුව දුක්ඛ සංදේශස්තිය මේ සත්‍යද්වේ ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව සිත දියුණු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මෙවැනි කෙනෙකුගේ සිත අවුරුදු ගානකින් පස්සේ හරි ඒ තත්ත්වයට දියුණු වෙනවා දියුණු වෙලා තියෙනවා නම් මේ සියල්ලම සිතින් අයින් කරනවා කියන හැඟීම හැම වෙලාවෙම සිත තුළ තියෙනවා මේ සියල්ලම නිවි යනවා නම් ඒකයි හොඳ කියන අදහසක් සිත තුළ නිරායසෙන් ජනිත වෙලා තිබෙන්නට. එවැනි කෙනෙක් අනපේක්ෂිත අවස්ථාවකදී ඒ කියපු අවසාන විශ්ව ශූන්‍යතාවයක් කියලා මම හඳුන්වනු ලබන ඒ ධර්මතාවයේ තියෙන ස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දකිනවා අත්දකිනකොට ඔය සියල්ලම කඩාගෙන හැලෙනවා ඊට පස්සේ විමුක්ත සිතක් වෙන කෙනෙකුට උද්ගත වෙනවා අන්න එවැනි විදර්ශ සිතක් උද්දක වෙච්ච කෙනාට තේරෙනවා තමාගේ සිත තුළ අස්මිමානය කියන එක මම කියන හැඟීම ගෑවිලාවක් නෑ. හිතනව නෙවෙයි ගෑවිලාවක් නෑ. එතකොට මම මෙහෙම භාවනා දියුණු කෙනෙන් රහත් කෙනෙන් මේ හැඟීම් ගෑවෙනවා කියලා හිතන්නේවත් හිතෙන්නේවත් නෑ. හිතන්නටත් බෑ. මොකද අස්මිමානය කියන්නේ මානෙ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යාම. සම කිරීමක් නැහැ, උසස් කිරීමක් නැහැ, පහත් කිරීමක් නැහැ එවැනි කෙනෙක් ඒ සිත තුළ. අන්න සම කරලා බලන්න යන්නේ නැහැ. අන්න ඒකට වඩා උසස් කියලා දකින්නට යන්නේ නැහැ. අන් අයට වඩා පහළ තත්ත්වයක් කියලා එහෙම දර්ශනයකුත් සිත තුළ නැහැ. එවැනි කෙනාට දැන් අත්සාන දෙකෙන් නොහච්ච ඒව මච්චතරෝෂියා මේ නැවත නැවත ඉපදෙන ජරා මරණය ඉක්මවා යන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ජරා මරණය ඉක්මවා යන ආකාරය දකින්නට පුළුවන්. එවැනි කෙනෙකුට පමණක් ඒ කියන්නේ ජරාව නැවත ඉපදීම නිරුද්ධ වී යන ආකාරය. ඒක දකින්නට නම් ඒ වෙනකොට සිත උද්ගත උපුරුගලයා පැහැදිලිව අවබෝධයලා පේනවා මේ විමුක්ත සිතේ පැවැත්ම පවතින්නේ ප්‍රතිසන්ද විඥාණය ගැන දුන්නු කම්ම ශක්තිය තියෙන තාක්කල් ඒ වගේම මේ පණ ටික ප්‍රාණේ පවතින තාක්කල් ඒ වගේම සිතේ ක්‍රියාදාමයේ පවතින තාක්කල් මේ එකක් හෝ නිරුද්ධ වී ගියාට පස්සේ විමුක්ත සිතට පවා පවතින්නට හැකියාවක් නැහැ. තද නිින්දට පත් වෙනවා. සී නැති කළොත් එහෙම විමුක්ත සිතක් අත්දකින්න කෙනාට විමුක්ත සිතක් අත්දකින්නට බෑ. ඒක කිසිම සංස්කාර ධර්මයක එල්බ නොගත් සිතක් සියලුම දේවල් වලින් ඈත් සිටිතක් නිවන ඈත් කරන පවතින සිතක් සම්පූර්ණයෙන්ම විමුක්තෝ නිදහසෝ සිතක් ඒක තමයි උපරිම වශයෙන් කතා කරනවා නම් චේතෝ විමුක්තිය කියලා සඳහන් කරන්නේ චේතෝ විමුක්තිය කියන එකට වෙනත් අර්ථ තියෙනවා නමුත් මේ උපරිම වශයෙන් කතා කරනවා නම් මේකට තමයි අකුප්පා චේතෝ විමුක්තිය කියන්නේ නොසැලෙන චේතෝ විමුක්තිය. එවැනි කෙනාට මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එකම මහා දුකක් කියලා තේරෙනවා. ඊට අමතරව තමන්ගේ පණ ටික පවතින එක තමයි දුක්ඛ සම්පේසත්‍ය කියලා තේරුම් අරගන්නේ. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තණ්හාව අවිජ්ජාව ආදී කර්ම ඒවා කලින් ප්‍රහීන කරලා තියෙනවා. මේ පුද්ගලයාට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ පණ ටික තියෙන නිසා. පණ ටික තියෙන නිසා තමයි ඔක්කොම දුක් විඳින්න තියෙන්නේ. නැත්නම් මොකක්වත් නෑ. ඒ නිසා ප්‍රාණයේ පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දකිනවා. ප්‍රාණයේ පැවැත්ම පවතින්නේ කම්ම ශක්තිය තියෙන නිසා. ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්න කම්ම ශක්තිය තියෙන නිසා. ඒක දුක්ඛ සමුදය සත්‍යයි. ඒක නිසා මේ දුක්ඛ සමුදය සත්‍යය පවත්වාගෙන යන්නට හේතුපාදකෝ මේ කර්ම කෙරෙහි පුදුමම කිසියම් කලකිරීමක් ඇති වෙන්නේ. අනු මාත්‍රයකවත් ඇලීමක් බැඳීමක් නැතුව කුසල කර්මයි ඕ නැම්ම කර්මයක් පිළිබඳම කිසිම ඇලීමක් බැඳීමක් නැහැ. මේ පංචස්කන්ධ ධර්මයන් මේ විමුක්ත සිටේ පැවැත්ම පවා පැවැත්මට පවා කල්ල කිඳලා සිටින් ඒකයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියන එක විස්තර කරනකොට කතමාන් මේකේ සබ්බ සංඛාරයේ සංඥා ඉදපිකේ දෙක්කෝ සබ්බ සංඛාරයේසු වට්ටි යති කරායි ජීවිච්ඡති කිය විශේෂලෝම ධම්ම කෙරේ කලකිරීමකටපත් වෙනවා. ඊට අමතරව එයාට එවැනි කෙනෙකුට මේ ලෝකයේ කිසි තැනක මේ ප්‍රතිසන්දි විඥානය ගිහිල්ලා නොයපදී යුතුය කියන හැඟීම කාවෙද්ද තියෙන්නේ. මොකද ප්‍රතිසන්දි විඥානය ගිහිල්ලා පවතිනවා කියන්නේ මේක පවතින එකම දුකක් නම් දුකක පැවැත්ම. කොයි ලෝකෙ කොතන ගියත් ප්‍රතිසන්දි විඥානය තියෙනවා නම් ඒක නැත්තටම නැති යාම සැපක් කියලා දකින පුද්ගලයාට ඒක පවතින එක දුකක් වශයෙන් දකින්නේ. උපරිම වශයෙන් අනාගාමී වෙලා සුද්ධාවාසයක ඉපදුනත් එතන ප්‍රතිසන්ද විඥාන සහිත පංචස්කන්ධ ධර්මයන් තව පාතින දුක්ඛී පැවැත්ම එතන තියෙන්නේ. ඒක නිසා ඒකවත් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මුළු විශ්වයේ කිසිතැනක මේ ප්‍රතිසන්ද විඥානයේ පිහිටියේ නොයිතිවි කියන අදහස සදින් එල්බගත්තු නිසා අහිත තුළ කාවැදී ඇති නිසා සබ්බ ලෝකයේ අනුබිර සංඥාව ඒ දේශිත තුළ කාවැදෙනවා. කාවැදෙනවා කියන්නේ හිත තුළ කැවි පවතිනවා. ඒ කියන්නේ මුල් ලෝකෙ කිසිම තැනක කෙරෙහි අභිරතියක් නැහැ, කැමැත්තක් නැහැ, රුචිකත්වයක් නැහැ. සියල්ලම සිතින් අතහරින්නට පුළුවන්. ඒ වෙනි කෙනාට තේරෙනවා තමන් මැරෙනකොට සාමාන්‍ය කෙනෙක් මැරෙනවා වගේ මැරෙනවා. නමුත් විශේෂත්වයක් තියෙන්නේ මේ සියල්ලම සිතින් අත්හැරලා දාලා තියෙන නිසා කර්ම සම්පූර්ණයෙන් අයින් කරලා තියෙන නිසා කිසිම ආකාරයෙන් චිත්ත සංස්කාර ධර්මයක් ගලන්නේ නැති නිසා නැවත ප්‍රතිසන්දි විඥානයක් ගෙන දෙන්නේ නැහැ. මේ ශරීරය මෙතනින් මැරුණාට පස්සේ මේ ලෝකෙ මෙතනින් ඉවරයි. නැවත ලෝකයක් උපදින්නේ නැතිසා අනාගත ලෝක මොකක්වත් නැහැ. මේ අන්තිම සිතත් නිරුද්ධ වුණාට පස්සේ නිවන කියන එකක් නැති වී යනවා. එතකොට කිසි දෙයක් ඉතිරිවන්නේ නැතුවම නිරුද්ධ වී යන එක දකිනවා. නිරෝධානුපස්සනාවේ උපරිමාස්න අවස්ථාවක් ඒ දකින්න. ඒ නිරෝධයට පත්වනකොට මේ සියල්ලම සිටින් නැත්තරී යනවා පටිනිස්සග්ගානුපස්සනාවේ උපරිම දර්ශනයක් වෙන පොඩ්ඩලයා අත්දකින්න. එතකොට මේ සියල්ලම නිවිලා අත්හැරිලා නැත්තරම නැතිලා ගියාට පස්සේ මොකද්ද ඉතිරිවන්නේ ආශාවකින් බැඳෙන්න. එයාට පැහැදිලිවම පැහැ තේරෙනවා යෝතස්සායව තණ්හාය අශේෂ වේදාද නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තේ අනාලයෝ මේ තණ්හාවේ අනුමාත්‍රයක් කපන්නේ නැතුව දැන් ශේවි ගොස් නේද තියෙන්නේ කියන කරුණ. ඊට අමතරව මේ සියල්ලම නැත්තටම නැති ගියාට පස්සේ සංකත ධම්මයි අසංකත ධම්මයි ඔක්කොම නැති ගියාට පස්සේ මොකද්ද සිතින් අල්ලන්න දෙන්නේ උපාදාන කරන්න තියෙන්නේ උපාදාන කරන්න කිසිම දෙයක් නැහැ ඒ නිසා මේ පුජ්‍යගාට තේනවා අනුපාදා පරිනිබ්බානත් ඒ පරිනිබ්බානතාය පෝවසෝ භගවති බ්‍රහ්මචර්යයන් චරිස්සාමි කියලා එහෙම ওই රතවෙනි සසෝත්‍රය දැක්කනේ මේ සියල්ලම උපාදාන කරන්නේ නැතුව පිරිනුවම් පෑම සඳහා මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න කියන එකයි මේ පාඩේ අදහස. සිත තුළ කිසිම උපාදානයක් නැති බව දකිනවා. දකිනකොට මේ සිත අවසාන වශයෙන් පවත්නා වූ මේ මේ අර විමුක්තිසිතේ පැවැත්ම තමයි අභ්‍යන්තර ධම්මයේ අධ්‍යාත්මික දන්නේ. ඒයින් පරිබාහිරව අර මං කියවනේ ආයතන ලෝක, පංචස්කන්ධ ලෝක, ධාතු ලෝක ආදී වශයෙන් කියන ඒවා හේතුඵල මත ඔහි ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක්. ඒව එකක්වත් තමා හෝ තමාට අධ්‍යයක් නෙවෙයි සෑම එකක්ම දුකක් දුක් ලබා දෙන සමුදයක් දුක් සමුදයක් මේකත් අත්දක සිටින්නේ එතකොට ඒ අවසාන සිට නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණාට පස්සේ ඒහා සම්බන්ධව ඒකට ගැට ගැහිලා ප්‍රතිසන්දේ විඥානයක් ගෙන දෙන්නට කිසිම හේතුවක් නැහැ. කර්මවත් නැහැ, උපාදානත් නැහැ, මම මගේ කියන හැඟීමක් නැහැ, ලෝකේ රැඳී සිටීමේ අපේක්ෂාවකුත් නැහැ. සියල්ලම අත්හැරලා සියල්ලම නිරුද්ධ වී යන නිසා. මෙන්න මේ தත්ත්වය දකින බුද්ධයාට පැහැදිලිවම අත්දකින්නට පුළුවන්. එයාට තේරෙනවා මේ සියලුම ධර්මයන් නිවි යාමෙන් දක්නා පරිවෙනවන කියන්නේ මෙන්න මේකයි කියලා. අර පච්චය තියලුවම පවතින ධර්මයන් නිරුද්ධ වී ගියාට පසුව ඔක්කොම නැත්තටම නැති වී යන එක දක්නානුවට තමයි කියන්නේ වේදෙනවම් පෑමේ නෝන කියලා. ඒක දකින පුද්ගලයාට පේනවා ජාතිය තමා ඉක්මවා යයි කියලා. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් ජාතිය ඉක්මවා යන්නට පුළුවන්. ඒ ඉක්මවා යන්නට නම් ඒවන් ලෝකන්නවෙක්කන්තන් මේ ආකාරයේ ශූන්‍ය වශයෙන් දකින පුද්ගලයාට එවන් මච්චුරාදාන පස්සති නැවත මරණයක් එන්නේ නැවත ජාතියක් ජරාවක් එන්නේ ඒකම දුකේ කෙලවර වෙනවා සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං කියන එක තමයි අර මා කලින් කියන්නට ලැබුවේ මේ පවතින ධර්මයන් ඔක්කොම නැති වී යන ධර්මයන් දක්නා නුවණයි පින්නම් පෑනේ නුවණ කියන්නේ ඒක එවැනි කෙනෙකුට අත්දකින්න පුළුවන් මේ දේශනාව ගැන ඉතා කෙටි අස්සයක් අපි මේ ඉදිරිපත් කළේ විස්තර වශයෙන් කරුණු කියවා නෙවෙයි මේ අවසාන වශයෙන් කියපු කොටස මේ අත්දකින්න නොහැකුණත් අර මුලින් මුලින් කියපු කොටස් අත්දකින්නට පුළුවන්කම ලැබේවි නිවනට යොමු වන ආකාරයේ දේශනාව පිළිපත් කරන්නට කියපු නිසා මේ දේශනාව ඉදිරිපත් කළා ඒ අනුව පිළිපදින්න පිළිපදිනකොට තමන්ම මේවා අවබෝධ කරගන්න ඕයි කියපු ඒවා එක සැරයක් ওই දේශනාව අහලා මදි කීත සැරයක් අහන්න අහන්න අහන්න තමාගේ අවබෝධය තව තවත් ගැඹුරින් ගැඹුරට පස්සන ආකාරයේ දකින්න දකින්නට පුළුවන් ඒ අවබෝධයේ සීතල තමන්ගේම අවබෝධයක් බවට පත් කරගෙන ප්‍රායෝගික අත්දැකීමක් තුළින් තමයි ඔය කියන නිවන Tamanට අත්දකින්නට පුළුවන් වන්නේ. එසේ කටයුතු කරන නිවන් දැකීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතන නිම කරනවා කාලයේ බොහෝ ඉක්ම ගොස් දැන් ඇති නිසා. දෙවියන් අපි බින්දෙමු ආකාශත්හන් කියන පාඩේ කියමු ආකාශත්හාද බුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිස්වා චිරන් රක්ඛන්ද ශාසනං ආකාශත්හාද බුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිස්වා චිරන් සම්බුද්ධ දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පදන්ති ප්‍රාර්ථනා කරන් එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේකද සියලුම කුසල ශක්තිය මේ ඇගේ මෙලොව යහපත පරිලොව යහපත සැලසෙයි වේවා නිවන සැලසීමකට වාසනාව ශක්තිය උදා වේවා බිමදන ශීර්ෂ නිච්ඡං උද්ධා පචායනෝ තත්තාලෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සමින්ජතු සුපත්තේවා නිවන් සැලසීවා Thank you.